දේශනය පටන් ගත්තේ ටිකක් දුරේ සූත්‍රයේ විස්තර කතා කළා. එන නිධානය කියලා කීවේ නම් දැන්පත් කිරීම. පසුවට ප්‍රයෝජනීයට ගැනීම සඳහා කරන ලද දැන්පත් කිරීමයි මේ නිධාන කියලා දක්වන්නේ. නිධින් කියලා මේ පාලි වචනේ දැක්වෙනවා. මේ යම් කෙනෙක් ඒ ගැඹුරු තැනක තමන්ට පසු දිනක ඒ ලබා ගැනීමේට මතක තබාගත හැකි කියා සැලකෙන තැනක ඒ විධානයන් තැන්පත් කරනවා ඒ සුදුසු තමන්ට අවශ්‍ය වූ අවස්ථාවකදී තමාට ප්‍රයෝජන පිණිස එය පවතී කියන මේ අදහස් ඒ ඒ කරුණු කීපයක් දැක්වුවා රාජසෝවා දුරුත්තස්ස කියලා රජවරුන්ගෙන් දුරුත්ත කියලා කියන්නේ මේ අහන්නට ලැබෙන නරක නපුරු වචන කියන දේ. කියන්නේ සමහර එක් සිටිනවා තමා සතු ධනය සම්පතේ පිළිගන්න යථා තත්වය සංගමනවා ඒ රාජ බලිය ආදී දීමට තිබෙන මැලිකම නිසා. දැන් කෙනෙකු තමා හම්බ කරන නැත්නම් තමා උපයන වස්තුවෙන් රජයටත් යම්කිසි කොටසක් ගෙවන්නට ඕන. ඉස්සරත් එහෙම ඒ தත්ත්වය තිබුණා. ඒකයි කියන්නේ රාජ බලි කියලා. රාජ බලි කියන්නේ ඒක. තව තියෙනවා දේවතා බලි, උබ්බපේස බලි, ඥාති බලි කියලා එහෙම තිබෙනවා. ණයයන්ට කරන සංඛාය. මේ ඥාති බලිය. උබ්බපේස බලි කියන්නේ Tamange නෑයන් මිත්‍රයන් නිකී අය ඒ අය වෙනුවෙන් ඒ පින්පෙත් වීම සඳහා කරන දේවල් තමයි උබ්බපේත බලි. ඒ දේවතා බලි කියන්නේ මේ දෙවිවරුන් සතුටු කිරීම සඳහා කරනු ලබන ඒ පුද පූජා. දේවතා බලි. ඒ රාජ බලි කියන්නේ ඒ රජ රජුරවන්ට නැත්නම් රජයට ජීවන්නට තිබෙන දේවල්. රාජ බලි. ජරිත් තිබෙනවානේ මේ ආදායම් බදු ගෙවීම ආදී වශයෙන්. ඉතින් කෙනෙක් තම සංසක දේ හරි හැටියට නොපෙන්වා හිම සිටිනවා නම් ඇතම් විටක රජවරුන්ගෙන් රාජපුරුෂයන්ගෙන් එහෙම දෝෂාරෝපණ ලැබෙන්නට පුළුවන් මොහු තමන් සංසක දේ සංගවාගෙන සිටින එක්තරා විදියක සමහර කියනවා එහෙම මේ පොරොත් කියනවා නොයි නම් පාවිච්චි කරනවානේ. අනේ එහෙම කෙනෙක් කියලා දොස් අහන්නට. ඒවයිනේ බේරෙන්නට. චෝර චෝරතෝ පීලිතස්සවා කියන්නේ සොරුන් විසින් පෙළනු ලබනවා තමයි. සොරුන් පීඩා කරන සමහර විටක තමා සංසක ධනය හොඳ ඇති එලි පහළිව තිබෙනකොට සොරුන්ගෙන් පීඩාවට පත්වන්නට පුළුවන්. සොරුන් වැඩිලා ඒවා සොරකම් කරගෙන යන්නේ. එහෙම නැත්නම් ඇතම් විටක සොරුන්ගෙන් බේරෙන්නටත් ඒ කාර්යය වෙනවා. යම් කිසිවක් දීලා බේරෙන්න. ඒ ඉනස්සවා ප්‍රමුඛාය කියන්නේ තමා ලබාගෙන තිබෙන ණය තිබෙනවනේ. ඒ ණය වලින් නිදහස් වීම සඳහා දැන් දැනුත් ඔය දැන්පත් කිරීම තියෙන්නේ එක එක මේ ෆන්ඩ්ස් කියලා තියෙන සීටින් ෆන්ඩ්ස් ආරම්භ ඒ ණය දේරන්න දැන්පත් විනස්සවා ප්‍රමුක්ඛාය නයම් දීරේ. අනිත්‍යක දක්වන්නේ දුක්ඛේ ආපදාසුව. දුර්භික්ෂෙහිදී ප්‍රයෝජනෙට ගන්න. ආහාර පාන නැති කාලෙහිදී ඉතින් මේ ආහාර පාන සඳහා වැඩි මුදලක් ගෙවන්නට සිදු වෙනවනේ. ඉතින් එහෙම අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙනෙක් මුදල් යක්ෂි වස්තුවක් තනපත් කර සබඳ. ආපදාසුව ආපදා කියන්නේ Tamanට විපත්ති සිදු වෙනවා. යම් කිරියර කරදර, මේ ලෙඩදු එහෙම දේව අවස්ථාවලදීද ප්‍රයෝජනෙට ගැනීම සඳහා. ඒ සත්‍යය ලෝකස්මින් නිදී නාම නිදීයති. මෙන්න මේ කියන ලද කරුණු සඳහා ලෝකයේදී නිදී කියන මේ ධනය තැන්පත් කිරීමක් මිනිසුන් කරනවා. තාවසුනි හිතෝ සන්තෝ ගම්භීරයෝ දකන්තිකේ නසබ්බෝ සබ්බදායේව තස්ස තං උපකප්පති ඉතින් තමන්ට මේ කාහතවත් යනගත නොවන පරිදි යලුරු තැනක ඒ ජලය ඕද කාන්තිකී කියන්නේ ජලය ඇති තැනක ඒ ජලයෙන් එහා ඒ ජලය සීමා කොට ඇති තැනක කියන්නේ ඒ Taman ඒ ධර්මයේ වැළලුවේ, සංසත් කළේ. එහෙම ඒ විදිහට හොඳ හැටි ආරක්ෂා සහිතව එය තැන්පත් කරන ලද්දේ නමුත් ඒ නසබ්බව සබ්බදා ඒව පස්සතං උපකප්පති එසේ තැන්පත් කරන ලද ඒ ධනය තමන්ට අවශ්‍ය වූ අවස්ථාවකදී හැම විටම තමන්ට ගත හැකි තත්වයක් තිවන්නේ නැහැ. සමාවට ලබා ගන්නට හැකිවන්නේ නැහැ. හේතු මොනවාද? නිදීවා කාම චවති. ඒ තන්පත් කර මේ වස්තුව නිධානය තන්පත් කර තනින් වෙන තැනකට යන ථානා චවති කියන්නේ ඒ තනින් ඉවත් වෙනවා. ථානා චවති සංඥා වාස්ස පමුහති. එහෙම නැත්නම් ඒ Taman මේ tempat කලේ කවර තැනකද කියන එක Tamanට අමතක වෙනවා. ඒ පිළිබඳ මතකය Tamanට නැතුවරයි. ඉතින් මේක tempat කළ ධනේ ගැන පමණක් නෙවෙයි සමහර විට අපට වන් අපසතු දේවල් දී ඉදිනදා පරිහරණය කරන දේවල් දුවන් අසුවල් තැනයි තිබ්බේ කියලා අපිට කරන්නේ මේක බොහෝ කලක් tempat කර තිබුණු තිබුණු දෙයක් පිළිබඳව අසුවල් තැන ඇති කියලා අමතක වන්නට පුළුවන්. සමහර විටක එහෙම ස්ථාන කීපයක වූ ඒ ධනය වලල්ලා තියෙනවා නම් අමතක වීමට හොඳටම ඉඩ තිබෙනවා. සංඥාවාස්ස ප්‍රමුඛයති. නාදාවා අපමාමින්ති. නාගයෝවා. නාග කියලා සත්ව කොටාසයක් පිළිනවා. ඒ නාග කියන සත්ව කොටාසයේ කීවේ මේ නාග කියන ඇතුළුත් නෙවේ. මාගයෝ කියලා ඇතුන්පත් කියන. මාග ව්‍යවහාරයේ ඇතුන් පිළිබඳව. තව මේ අපි නාගයෝ කියලා කතා කරනවා කියනවා නෙමෙයි සර්පයන්ට. එහෙම නෙමෙයි නාග කියලා එක් ඒ සුගති සංඛ්‍යාවහිලා ගන්නෙ නැති. ශාසනික පිළිවෙත් පුරන්නට ශාසනික මහානකම ලබන්නට නොහැකි එක්තරා කොටසක් සිටිනවා. ඒ අය බොහොම සැප විඳින කොටසක්. දැන් මේ පින්තුන් අසලයි බුදුරජාණන් වහන්සේ තත් ඒ නාගය ප්‍රස්ථාන කළයි සමහරු ඇවිත් ශාසනයේ මහානත් ඒ බහනන්නේ තමන් නාගයෝය කියන බව නොද නොදන්න. ඒ නාගයන්ට තමන්ගේ සමහර ක්‍රියා කරන්නට බෑ අර නාගය කියන අර අර භෝග වලිය එහෙම ඇති ඒ தത്വයට පැමිණෙන්නේ නැතිව. ඉතින් ඒක අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලා බය වුණා. කාමරයේ මේ නාග භෝගාවලිය දිගට කියන ධර්මවල ශාලට තියෙනවා දැකලා. ඉතින් වුණ ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ ඇසුවා. ඇසුවා මේ තියෙන වුණ පිළිගත්ත තමන් නාගයෝ. ඒකට කිව්වා මේ ඒ අයට මේ ශාසන ප්‍රතිචර්යාවෙහි පිළිපැදීම මහානකම් කිරීම බෑ කියලා. ඉතින් බොහෝම කනගාටු වෙයි. දුක් වෙලා ඒ අය මේ தත්ත්වය අත්හැරලා ගියේ. අනේ එහෙම කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ සැප විඳින කොටසක්. නාද කියලා. අපිට පේන්නේ නැති සමහර විටක අපිට පේන්නට වුවත් එන්නට පුළුවන්. වුණත් පුළුවන් මේ ශරීර මවා ගන්න. ඒ එහෙම නාගේ ඔය කියන අය වන් අපනාමින් කියන්නේ ඒවත් ඉවත් කරනවා එතනදී. උද්ධරන්ති අපනාමෙන්ති යක්ඛාවාපි හරන්ති. යක්ෂයෝ වූවා. ඒවා ගෙනියන. සමහරු කියනවානේ යක්ෂයෝ වෙන ප්‍රේතයෝ වගේ අය ඔය සමහර වස්තුන් තමගේ ඥාතීන්ට ගෙන දෙනවායි කියන්නේ නේ ඥායින්ටත් ගෙනල්ලා දෙනවායි කියන්නේ ඉතින් ඒ වගේ වුණු අරගෙන යන හරන්ති අත්‍යාවාපි දායාදා උද්ධරಂತಿ අපස්සතෝ ඒ අතර අප්‍රිය දායාද කියන්නේ සමාගෙන් යම් උරුමයන් ලබා ගන්නට හැකි. ඒ කියන්නේ දැන් දරුවන්ට මව්පියන්ගෙන් උරුමයක්. මව්පියන්ගෙන් උරුමයක්. ඒ ඒ මව්පියෝ සමහර විටක ඒ Tamanගේ දරුවන් සමාජයේ කැමැත්තේ හැටියට කටයුතු නොකිරීම හේතු කොටගෙන ඔවුන්ට Tamange උරුමය අහිමි කරනවා. Taman සම්පේක ධනය දෙන්නේ නැහැ. ඒ කළ වරද නිසා. ඉතින් එහෙම අප්‍රිය දායාදේ ඒ කියන්නේ අප්‍රිය වූ උරුමකාරයෙක් සිටීම. එහෙම අය වෙතොත් ඔව්හු මේ Tamange පියා හෝ මව සංකප් කරන ලද එබඳු ධමය මෞපියන්ට නොපෙනෙන පරිදි සොරෙන් ඒවා ඒ තැන් වලින් ගන්නවා. ඒකයි මෙතන කියන උද්ධ අප්‍යාවාපි දායාදා උද්ධරන්ති අපස්සත. තමන්ට දකින්නට නොලැබෙන පරිදි ඒවා ගන්නවා. යදා පුඤ්ඤක්ඛයෝ හොති මේ කීවේ මේ එකිනෙක කෙනාගෙන් සිදුවන දේවල්නේ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ වදාරන යදා පුඤ්ඤක්ඛයෝ හොති යම් විටක තමාට මේ සම්පත් ගෙන දුන් කින අවසම්ලේද කින ගෙවියේද සබ්බ මේතං විනස්සති මේ සියල්ලම විනාශ වෙයි දැන් සැපය කියන එක පින නිසා ලැබෙන දෙයක් පින් නැති අයටයි සැප ලැබෙන්නේ සමහර කෙනෙක් බොහෝ සැප අඩුපාඩු මොනවත් කිසිවකින් අඩුපාඩු නැත කෑම කීම නිදුම් පිටුම් Tamanට යම් කිසි විටක යම් යම් දෙයක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය වූ අවස්ථාවේදී ඒ ලැබෙන එහෙම පින් පිළන ආයතන සමහරෙකුට කොයිතරම් මහන්සි වුණත් වෙහෙස වුණත් ඒ තමන්ට වමනා කරන දේවල් ලබා ගැනීමට තරම් පින් නැහැ. සමහරු සිටිනවා දැන් ওই වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින අය ගැන සමහර කියනවා ඒ විද මහත්මයාට ඒ දුෂ්කර මහත්මයාට හරි අත්වාසියක් තියෙනවා. සමහර විට ඒ විද මහත්මයා හෝ දුෂ්කර මහත්මයා දෙන්නේ අනිත් විද මහත්තුරු දුෂ්කර මහත්තුරු දෙන බෙහෙතම තමයි. බෙහෙතම. නමුත් තව එක දුෂ්කර මහත්මයෙකුගේ දෙන ඒ බෙහෙතෙන් මේ ලෙඩාට හොඳටම සුව වෙනවා. සුව වෙනවා. සමහර කියනවා මගන් නොයන අය සිටිනවා. ඒ මහත්මයා වතුර දුන්නත් සනීප වෙනවා. එහෙම කියන අය. ඉතින් එහෙම සබ්ද තවත් කෙනෙක් ඉන්නවා සාමාන්‍ය ඔය ගොවිතැන් ආදිය කරන සමහරු උදේ සිට සවස් වෙනතුරු මොනතරම් මහන්සි වෙලා හෝ තමාගේ ඒ කුඹුර වැතිරීම ආදී ඒවා කරනවා. නමුත් තමන් බලාපොරොත්තු වන තරමේ අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. විතර කුඹුරට ගිහිල්ලා බලනවා. ඒ ඔක්කොම කරනවා. සමහර කෙනා ඒ තරම් සාත්තු සප්පායම් කුඹුරට කරන්නේ නැහැ තමන්ට. ඒ ගොවිතැනට. නමුත් වී ටිකක් ඉහළ දැම්මම විශාල කලදාවක් තමන් ලබනවා. සමහර යම් කිසි බීජ ඇටයක් රෝපණය කරනවා ඊට පස්සේ ටිකක් දාලා ඉතින් එනවා ඒක හොඳට මේ මේ ගස මත වෙලා පැලවලා ඒක බොහොම හොඳ කලබාව දෙන ගසක් තවත් කෙනෙක් ඊට වඩා ලොකු මහන්සියක් වෙලා ඊට වඩා ලොකු සූදානමක් වෙලා කරන ලද දේවල් තිබෙන බලාපොරොත්තු ඵලයෙන් දෙන්නේ නැහැ. මේ හැම හිතකටම තියෙනවා මේ පින පිනේ බලපෑම. එන්සයි කරන ලද පින් ඇති බව දෙලොව දියුණුවටම හේතු වන කරුණක්. වශයෙන් බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී දේශනා කළේ කුබ්බේච කත පුඤ්ඤතා යතම් මංගල මුත්තමං. ඉතින් ඒ පින ඉතින් එහෙම පින් පිරෙන තුරු Tamante ඒ සැප ලබා දෙනවා සැප ලැබෙන අතර පින නැතිව ගිය කල්හි තමන්න බොහෝම උසස් අන්දමින් සලකන ලද ඒ අයට එහෙම කිමි නැතිව ගිය කාලයේදී තමන් හිතියද කියලා මතක නැතිව. ඒ වගේ තත්ත්වයන්ට වැටෙන. සමහර විටක දෙවියෙකුට මෙන් සලකන ලද මිනිසයාට මේ තමන්ගේ ධර්ම සතුරෙකු හැටියට සලකන. ඔබ තුතු දක්වන. ලෝකයේ මේවා සිදු වෙනවා. ඒ පින නැති ගිය කල්හි වෙන. වබා පුණ්‍යක්ඛයෝ හෝති සබ්බ මේකම් විනස්සති. බොහෝම උසස් අමතුරු ලබාගෙන සිටිනවා. එහෙත් පින නැතිව ගිය කල්හි ඒ සියල්ලගෙන්ම බිමට වැටෙනවා. සබ්බ මේකම් විනස්සති. ඒ නිසා ඒ ඒ පින් ඇති නිසා ලබන ලබ සම්පත් Tamanta ඇත්මා ඒ බව ඒ තැනත්තා තේරුම් ගන්නට තමන් මේ සැප සම්පත් ලබන්නේ වර්තමාන මේ වීරිය උත්සාහය තමනක් නිසාම නෙවෙයි పూర్වෙහිද තමන් කර තිබෙන පින් නිසායි ඒ పూర్ව පින වර්තමාන උත්සාහය නිසා මතුවලා එනවා නමුත් පූර්වයේ පින නැත්නම් වර්තමානයේ කොයිතරම් උත්සාහ කළත් සැප ලබන්නට බැරිව යන්නට ඉඩ තිබේ. ඒ නිසා කෙනෙක් ඒ විදිහේ සැප සම්පත් දිනින කෙනෙක් සැලකන්නට ඕන මේ පෙර කරන ලද පින් නැති නිසා. දැනුදු Taman පින් කළ යුතුයි කියා කලකා දැන් පින් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යස්ස දානේන සීලේන සංයමේන ධමේන ච නිධි සුනිහිතෝ හෝති ඉතියා පුරිසස්සව යම් ස්ත්‍රියක හෝ පුරුෂයෙක හෝ මේ කියන ලද විධානය සංසත් මනාකොට තන්පත් කරන ලද්දේ වේද කොයි විදිහටද දානයෙන් සීලයෙන් සංයමයෙන් දමනයෙන් දාන දාන සීල සංයමයි කියන එකෙන් මෙතන දක්වන්නේ සමාධිය. ධමේන කියන එකෙන් දක්වන්නේ ඉන්ද්‍රිය ධමනය. මෙන්න මේවා සිදු කරන විට මොනවද ඇතිවන්නේ? දන් දීමේදී අපට උපදින්නේ දන් දීම කෙනෙක් පූජා බුද්ධියෙන් කියන පූජාවන් ලැබීමට සුදුස්සෝය මෝහූ කියා සලකාගෙන පූජා වශයෙන් දෙන දාන ටික. එහෙම නැත්නම් මේ අය අපගේ අනුකම්පාව වැඩි යුත්තෝය කියා සලකා අනුකම්පාවෙන් දෙන දාන ටික. මේ දෙවදාරුන් දාන දීමින්ද සීලේන සීලේන සමාරක්මා පංච සීලය ඒ ආජීවශ්‍රමක සීලය, පෝසක සීල, අෂ්ටාංග පෝසක සීල, නවාංග පෝසක සීල, ගිහි දස සීල ආදී වශයෙන් පිළිගෙන සීලේ. ඒකෝටි සීල් රකින්න අවස්ථාවවලදී උපදින්නේ මොනවාද? කුසල්. ඊළඟට සංයමය චිත්ත සමාධිය. දැන් භාවනා කරන විට කෙනෙක් ඒ සංයමය ඇති කර ගැනීම සඳහා කරන දෙයක් නෙවෙයි. එතකොට උපදින්නේ කුසල් සිත් සංවේදනය. ධමේන ඉන්ද්‍රිය දමනය. ඉන්ද්‍රිය දමනය කියන්නේ ඇහ වහගෙන ඉන්න එක, කන වහගෙන ඉන්න එක නෙවෙයි. ඇසට පෙනුණා, ඇසට පේනවා. ඇසගෙන ඉන්න කෙනෙකුට ඇසට මේ තියෙන දේවල් පේනවා. එහෙම පෙනුනට පෙනුනේ යම් විෂභාගාරමුන් තිබෙනවා, සභාගාරමුන්. ඒ කොයි එක වුවත් ඒ ඉෂ්ඨාරම්මණයන්හි ඇලෙන බව අනිෂ්ඨාරම්මණයන්හි ගැටෙන බව කියන මේ දෙක සිදු වුණොත් ඒ තනත්තාගේ ඇස ආරක්ෂා වෙලා නැහැ. ඇස සංවර කරගත්ත කෙනෙක් නෙවෙයි ඔහු. අසින් දක්නට ලැබුණු රූපාරම්මණයෙහි එල්බගෙන ඔහුගේ සිතෙහි ලෝභය හටගන්නවා නම් එහෙම නැත්නම් ද්වේෂය හටගන්නවා නම් හිතම ඇස සංවර කරගත්තේ ඒ වගේමයි කන නැහැ දිව ශරීරය සිත කියන මේවාට පැමිණෙන ලැබෙන අරමුණුගෙන ලෝභ ද්වේෂාදී අකුසල ධර්මයන් තමන්ගේ සංකාමෙහි උපදින්නට ඉඩහැර තිබීම ඒකනස්සා ඉන්ද්‍රිය দমনය නැති කෙනෙක් ඉන්ද්‍රිය দমনය ඇති කෙනෙක් නම් චක්ුණා රූපං දිස්වාන නිමිත්තග්ගායී හෝති නානුභ්‍යංජනග්ගායති යත්වාදි කරණමේනං චක්ඛුන්ද්‍රියං අසංගුතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අංගාස්ස වෙය්‍යු සක්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්‍රියං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළනද අසින් රූප දුටු කල්දී එහි නිමිති ගැනීමක් හෝ ඒ රූපෙහි අනුව්‍යංජන ගැනීමක් හෝ නොකොට ඒ ගැනීම නිසා යම් ලෝභය, ද්වේෂය කියන මේ අකුසල ධර්මයෝ ඒ අරමුණේ යෙල්බගෙන හටගනිද්ද මෙහෙම ඇති වෙන්නට ඉඩ නොලැබෙන පරිදි Taman රැකේ ඇස සංවර කරගනි. මේ විදිහට නැහැය, දිව ශරීරය ආදි වශයෙන් මේ ద్వාර 6 පිළිබඳව දක්වා තිබෙනවා. අන්න ඒ දමණයෙන්ද කියන මේ වායින් යමෙක් මේ පින් නැමැති නිධාන මනාකොට තැන්පත් කරන ලද්දේ නම් අවත් චේති අම්හිච්ච සංඝේවා පුද්ගලේ අතිතිසුවා මාතරි පිතරි ඡාපි අතෝ දෙක්ඛමි භාතේ චේතියම්බි කියවේ චෛත්‍යයන්හි. චේතිය කියන්නේ පූජා කරනු ලබන තැන දෙයක්. පූජා පිණිස ගොඩනංගන ලද දෙයක් තමයි මේ චේතිය. දැන් අපි අර මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඒ සඳහන් කරනවානේ තමන් වහන්සේ අසුවල් චෛත්‍යයේ ළඟදී අසුවල් චෛත්‍යයේ ළඟදී මේ විදිහට ආනන්ද හඳුරන්ට ප්‍රකාශ කළයි කියලා යම් කෙනෙක් ඒ සතර ඉද්ධිපාදයන් වඩාත් නම් ඒ ඉද්ධිපාද වැඩුවතන පාස තමන් කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊට වැඩි තරම් කාලයක් වැඩ සිටින්නට ජීවත්ව සිටින්නට පුළුවන් කියන මේක බව මහන්සේ වඩාලයි කියලා ආනන්ද හම්බුවන්ට මතක් කළේ සාරම්බද චේතිය සම්ත සත්තම්බ චේතිය ඔයාදි වශයෙන් එහෙම චෛත්‍ය ස්ථාන ගැන අන්න ඒ චේතිය කීවේ මිනිසුන් පුද පූජා කරන තැන්නේ ඒ ස්ථාන ඒ චේතියම්හි කියලා මෙතන එන්නේ ඒ විදිහේ ගෞරව කරන ලබන සාසනික වශයෙන් සැලකන විට ඒ විදිහේ ගෞරව කරන චෛත්‍ය තිබෙන්නේ අන්න ඒ චෛත්‍ය චේතියම්ච සංඝේවා සංඝයා කෙරෙහිද සංඝයා කීවේ ඒ අෂ්ටාර්ය කුජල මහා සංඝයා සංඝයා කෙරෙහිද පුද්ගලයේ සම් පුද්ගලයන් කෙරෙහිද අතිථේසු කීවේ ආගන්තුකයන් කෙරෙහි අතිති පුද්ගල අතිති සංග්‍රහය කියලා කියන්නේ ආගන්තුක සංග්‍රහය ආගන්තුකයන් කෙරෙහිද මාතරි පිතරි චාප් මව කෙරෙහිද පියා කෙරෙහිද අතෝ ජිකම් භාතේ වැඩිමහලු සහෝදරයන් සහෝදරයන් කෙරෙහිද කියන මේ මේවා පින් සිදු කර ගැනීමට වස්තු චෛත්‍යයක් විකල්දී චෛත්‍ය තමන් ඇසින්ද එවැගේම ඒ සිත පහදවා ගන්නවා නම් මේ බුදුරජාණන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කර ගන්නවා නම් සිහිපත් කර ගැනීමටයි මේ චෛත්‍යය තිබෙන්නේ ආදි වශයෙන් කලකා උන්වහන්සේගේ ධාතු තැන්පත් කර තිබෙන මේ චෛත්‍යයට වැඳීම පිදීම කළ යුත්තක් කියලා කලකා ඒ ඒ ඉසේ කරනවා පැහැදිලි සිටින් ඒ තනත්තා ඒ එයින් පින් සිදු කරගන්න. ඊළඟට සංඝයාචරේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සංඝයාට රස්කාරි පුද්ගල මහා සංඝයා සිහිපත් කරගෙන තමන්ට දානමාන ආදී ඒ සංග්‍රහයන් කළ හැකි. පුද්ගලයේ අතිතීසු ආගන්තුකයන් ආගන්තුක සංඝාතිකින් වශයෙන් මවට පියා වැඩිමහල් සහෝදර සහෝදරයන්ට ඒ ගෞරව කිරීම ඒසෝ නිදි සුනිහිතෝ මේ විදිහට යමෙක් ඒ නිධානයන් මනාකොට තැන්පත් කරන ලද්දේ නම් ඒ නිධාන එදිකට පින් නැමැති නිධාන වෙන මොනවත් නෙවෙයි පින්ය නැමැති නිධානයන් යමෙක් තැන්පත් කරේ ඒවා අජෙයියෝ කාටවත් ඒවා ජය ගන්නද ඒ කියන්නේ කාහටවත් බෑ ඒවා යට කරන්න ඒ පින කෙනෙකුට අජය කියන්නේ ඒකයි. ඒ පින තමන් වෙන කෙනෙකුට යටපත් කරන්නට පුළුවන් එකක් නෙවේ. ඒ වගේ මේ පින අනුගාමිකයි. අනුගාමික. මේ අනුගාමික නිධානය කියන්නේ තමන් කර තිබෙන පින්වලට. ඒ නිධාන ගැන දක්වන තැන එනවා. ථාවර නිධාන, ජංගම නිධාන, අංගකම නිධාන, අනුගාමික නිධාන කියලා කරුණු හතරයි. ආවර නිධානය කියන්නේ වතු පිටි ඉඩ කඩම් ආදී ඒවත් දෙන්න දැන් සමහරුන්ට තිබෙනවා. සමන්ත ආකර තිබෙනවා. මණික ආකර. එහෙම නැත්නම් ඉස්සර අපේ රටේ සිටියනේ එහෙම ඒවා ඉති අය මේ මොනවා මිනිරන් ආකර. මිනිරන් ආකර. ඒවා ස්ථාවර විභාග. ඒවත් Tamanට ස්ථාවර කියන තැනකන තියෙන ස්ථිරව තිබෙන එක. ඒ ස්ථාවරය කියන්නේ යහත මෙහාට යන්නේ නැහැ. තිබෙන තැනක තියෙන. ස්ථාවර කියන එකනේ ස්ථාවර කියන්නේ ඒ ස්ථාවර විධාන ඒ බඳු. ජංගම නිධානය කියන්නේ තමා සංසක එහෙට මෙහෙට යන ජංගමයි කියන්නේ ඒකේ ජංගම කියන්නේ යන්නේ කියන එක. එහෙම නිධානය. දැන් තමන් සම්පක තමන්ගේ මෙහෙකරුවන් ආදී වශයෙන් තමන්ගේ සේවකයන් ඒ දැසිදසුන් ඒ වගේම තමන්ට ඉන්න දැන් ඔය ආශ්‍රයයන් හරකුන් ආදී එහෙම සතුන් සිටින්නේ අන්න ඒවා ජංගම විධාන කියලා. ඒවා කියන දක්වපෑකි දැනට තියෙන කාර්, ලොරි, බස් ඒවත් ජංගම විධාන කියලා. ජංග නිධාන ඊළඟට අංග සම නිධානය කියන්නේ තමා උගත් සීත ශාස්ත්‍ර ඒක තමන්ගේ ශරීරයේ අවයවයක් අංගයක් ඒ ඒක තමාටම තිබෙන දැන් තමන්ගේ උගත් සීත ශාස්ත්‍ර ඉතින් මේක තමන්ගේ කාටවත් වලින් ගන්නට පුළුවන් එකක් නෙමෙයි. හරියට තමන්ගේ ශරීරෙහි අවයවයක්. ඒකයි අංග සම නිධාන කියලා. අංගයක් ශරීරාංගයක් හා සමාන නිධාන. අංග සම නිධාන අනි තින සමා අනුගාමික නිධාන. අනුගාමික නිධානේ තමා සමග යන එක. Taman මේ කියන්නේ පිළිදැනේ ජීවිතය අත්හැරලා පරලොව ගිය කල්හි ඒ පරලොවදීද තමන්ට තමා සමග තමා කැටුව විපාක දීම් වශයෙන් තමා සමග එන්නේ කුමක්ද මේ පින. ඒක බුදුරජාණන් වහන්සේ ලස්සනට වදාලා ඒ මේ යමක වර්ගෙහි ධම්මපදයේ යමක වර්ගෙහි දෙවෙනි ගාථාව. ඒ කියන්නේ පළමු ගාථාව ඊළඟට එන ගාථාවේ දැක්ුවේ මේ අනුගාමික නිධානය. සබඳු දෙයි දක්වන උපමාවකුත් එක්ක. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිද්ධා මනෝ මායා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නම් සුඛමන්නේති ඡායාව අනපායිනි එතන මනෝ කුබ්බංගමා ධම්මා තේරෙනවා මේ බින්දුන්ට මනෝ සිතා මනෝ මායා මනසාචේ පසන්නේන ඒ ඉතින් කෙනෙක් ප්‍රසන්න වූ පැහැදුනා වූ සිතින් භාසති කතා කරයි කියයි කරෝති ශරීරයෙන් කරයි එහෙම ඒ කියේ වාග්්වාරයෙන් සිදු කරන පින හා කායද්්වාරයෙන් සිදු කරන පින පිළිබඳ මේ දෙක කරයි තතෝ නම් සුඛමන්දේති එසේ කළ ඒ තනත්තා අත සැපය තමා පසුපස්සේ අනුව එයි. සතේ තමා පසුපස්සේ එයි කියන. අනු ඒති කියන්නේ ඒක. තමා අනුව ඒ සැපය එනවා හරියට ඡායාව අනපායි. තමාව අත් නොහැර සිටින අත්කර අත්කරින්නේ නැතුව යන ඡායාව මේ සෙවණැල්ල මෙන්න කියන. අන්න ඒ අනුගාමික විධානය. තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ වදාළනවා දුරු රටකට ගිහින් සිටි කෙනෙක් නැවත Tamanගේ රටට පැමිණෙන විට ඥාති මිත්‍රයෝ සහෘදයෝ ඒ කියන්නේ හිතවත් අය තමාව පිළිගන්නට පැමිණෙන්නාක් මෙන් තමා කරන ලද තින වරණ වේදී තමාට තමාව පිළිගැනීමට පැමිණෙන්නේ. ඒ කියන්නේ තමාව පිළිගන්න වෙන කවුරුත් නැහැ තමන්ව පිළිගන්න. එක්කින පින නිසායි Tamanට සැප ලැබෙන්නේ. ඒ නිසා ඒ පින Tamanට සැප විපාක ගෙන දීම් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒකයි ඒ දක්වන්නේ. ඒසෝ නිදි සුවිහිතෝ අජයෝ අනුගාමිකෝ සහාය ගමනීයේසු සහාය ගමනීයේසු කීවේ මේ සියල්ල අත්හැරලා යන කල්හි යන්නවුන්ට සහාය ගමනීයේසු දැන් අපි අත්හැරලා යන්නේ අවස්ථාවේදී එම හිතකින් අත්හැරීමක් නම් නොවේනේ අපි එහෙම අත්හැර යන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. Taman පුළුවන් තරම් කල් පුළුවන් සචේතනික අචේතනික يعني සිත් පිට ඇති මව්පිය, ගුරුවර, ඥාති මිත්‍ර, අමුදරු ආදී මේ අය ඊළඟට තමා ඇලුම් කරන ලද තමාගේ ධනය වස්තුව පිළිගන්න. මේවා අත්හැර යාමක් ඒ මරණයේදී සිදුවන්නේ. ඉතින් ඒ සඳහා හරි විදිහට සූදානම් වන අය සිටින්නේ බොහොම ස්වල්ප දෙනෙක්. ඒ අය නම් නොබා මරණයට ඉදිරිපත් වෙනවා මුහුණ පානවා මේ නායන්ත මිත්‍රයන්ට වුවත් ඒ අය කියන්නට ඉඩ තිබෙනවා පැත්තකට යන්න මට මේ මගේ ගමනට යන්න ගමනේ යන්න ඉඩ හොයන්න එහෙම කියපු අය ගැන මා දන්නවා තවත් අයට එහෙම කරන්නට බෑ Taman ඉරේලේ හිතනවා ඇයි මෙච්චර ඉක්මනට මේ දේ මට සිදුවන්නේ මගේ වැඩ තව කොයිතරම් කියනවාද දරුවන්ගේ වැඩ ඉවර නෑ. මේ ආදි වශයෙන් මේ වැඩ ඉවර නෑ මම කොහොමද යන්නේ කියලා හිතේ මහත් අමාරුවක් ඇතිවයි ඒ ඒ தത്വයට මූණ පාන්නට පස්සේ. නමුත් එහෙම නෙවෙයි කෙනෙක් කුයි වේලේ ඒ මරණය තමා කරා ඒ දැයි නොදන්නා හේතුවෙන් දන්නේ නිසා හැම විටම මරණයට සූදානම් සිටිනවා. ඒ සූදානම් වෙනවා කියන්නේ මරනකොට කාටවත් මට මැරෙන්නට බෑ කියන්න බෑ. ඒක නෙමෙයි සූදානම. Taman ඒ සූදානම් වෙනවා කියන්නේ මරණය තමා කරා කවදා හරි එන බව දන්නා නිසා ඒ ජීවත් වන කාලය තුලදී Taman විසින් කළ යුතු දේ නොපිරිහෙලා කරන්නට ඕන. මොනවාද නොපිරිහෙලා කරන්නට ඕන? සමාජ සමාජයේ ජීවිතය ගැන අමතය කළ යුතු නෑ මේ අනිත් අය නිසා. ඒක මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ එහෙම අනුශාසනයක් කළා. අත්තදත්තං පරත්තේන බහුනාපින හාපේ අත්තදත්ත නභිඥාය සදත්ත පසුතෝ ස්‍යා. ඒ අත්තදත්ත හාමුදුරුවන් පිළිබඳවයි මේ දේශනාව කළේ. බුදුරජාණන් වහන්සේ තුන් මාසයකදී පිරිණිවෙනවා කියලා පිරිණිවන් පානවයි කියන මේ ආරංචිය මේ කාරණිය සැලවුණු හැටියේම වික්ෂුන් වහන්සේලා කීප දෙනෙකු එක් එක් තැන්වල රැස් වෙලා මේ ගැනමයි කතාව අනේ අපට කවුද දැන් ඊට පස්සේ පිටවන්නට සිටින්නේ අනුශාසනා කරන්නේ බුදුරජාණන් වහන්සේ තව තුන් මාසයකදී පිරිනිවන් පානවයි කියලා නේද කියලා ওই විදිහට එක එකනා කතා කර කර මේ Tamange මේ කනගාටුව ශෝකය නිසා අත මේ හාමුදුරුව අතදත් හේ කියන හාමුදුරුව දැත්තකට වෙලා විවේකීව භාවනාවහි යෙදුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙහිදීම මගේ මේ ශාසන ධර්මචර්යාව සම්පූර්ණ කරගන්නට ඕන. ඒ බවතර විසීම අවසන් කරන්නට ඕන කියන අදහසින් යුතුව වහන්සේ භාවනාවෙහි යෙදුණා. හාමුදුරුවන් වහන්සේට දොස් කීවා. මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ළඟදී සිදුවන බව දැනගන්නට ලැබිලා මේ හාමුදුරුවෝ ඒවා ගණනකට නොගෙන ඒ ගණනකට නොගෙන Tamanගේ කාබුවේ පැත්තකට වෙලා කටයුතු කරනවා කියලා මේ ගැන කතා කරන්නටවත් ඉන්නේ නැති කියලා දොස් කියනවා. දැනුත් එහෙම කියන අය සිටිනවානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාරණේ දන්නවා. දැනගත්තත් මේ කාරණය අන්‍යයන්ටත් පැහැදිලි කරවන්නට ඕන නිසා මහන්සේ ආහම්බුරන් කැඳෙව්වා. කැඳවලා ඇහුවා කාරණා. වම කීව ස්වාමීනි ඔබ වහන්සේගේ පිරිනුවන් පෑම තුන් මාසයක් ඇතුළතදී සිදුවන බව දැනගන්නට ලැබුණේ ඇතිගේම මට හිතුනේ මට මට අදහස් වූයේ ඔබ වහන්සේ ජීවමානව සිටින කාලෙදීම මේ මහානකමේ ඵලය ලබන්නට ඕනේ ඒ නිසා මම ඒ කටයුත්තෙහි යෙදෙනවා භාවනාදී. උන්වහන්සේ සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා වා තමන් වහන්සේට යම් කෙනෙක් ආදරය කරනවා නම් ගෞරව කරනවා නම් ඒ ඒ හැමදේම මේ අත්දත්ත හාමුදුරුවෝ වගේ විය යුතුයි අත්දත්ත හාමුදුරුවෝ. අන්න එහෙම මේ අනිත් ඔක්කොම කරුණු ගැන හිතලා තමා පිළිබඳ වූ විමුක්තිය ගැන අමතක කළ යුතු නෑ. ඒක තේරුම් ගන්න. අනේ එහෙම සලකා කෙනෙක් මේ ගමන යාමට සූදානම් වෙන්නට ඕන ජීවිත සිරින කාලෙකින් වීම. ඒතම් ආදාය ගච්ඡති. මේ ගමන යනකොට නම් අරගෙන යන්නේ මේ කියන ලද අනුගාමික නිධානය වූ පින්. අර ශ්ලෝකයේ කුච්චිත. එනවා මේ තමන් මේ Taman සම්පතක ධනය වස්තුව තිබෙනවා නම් ඒවා තමයි ගෙදර නවතිනවා. නෑයන් මිත්‍රයන් සෝහන දක්වා ගිහිල්ලා එතෙන් තමා කරන ලද යහපත හෝ අයහපතයි. තමා කැටුව යන්නේ. දන්නම මිනිස්සු නේද? මේ එහෙම ශ්ලෝකයක් තියෙනවා. සෘතං <clears throat> දුෂ්කං චෛව ගච්ඡanti මනු ගච්ඡති කියලා එන්නේ. අර්ථග්‍රහේ නිර්පන්තේ ශ්මශානේ මිත්‍ර බාන්ධව සුකృతං දුෂ්කృతං චෛව ගච්ඡanti මනු ගච්ඡති. අර්ථග්‍රහේ නිර්පන්තේ කියන්නේ වස්තුව සමාජයේ ගෙයි නවතිනවා. අර්ථග්‍රහේ නිර්කාන්තේ ශ්මශානී මිත්‍ර බාන්ධව මිත්‍රයෝ නායෝ කියන මේ අය නවතිනවා සොහොනි සුකෘතං දුෂ්කෘතං චෛව තමා කරන ලද යහපත් කර්ම සහ අයහපත් කර්ම කියන මේවා ගච්ඡanti මන් ගච්ඡති ඒව යනවා තමා අනුව තමා අනුව යන කියලා ඒ ශ්ලෝකේ ඒක මේ මේ බෞද්ධ අදහස සංස්කෘතියට නැගලා තියෙන්නේ. ඉතින් අන්නේ ඒ විදිහට ඒතන ආදාය ගච්ඡත. එයා අරගෙනයි යන්නේ. අසාධාරණ මඤ්ඤේසං. ඒ ඒ තමා රැගෙන යන ඒ තින් නමති නිධානය වස්තුව තවත් කරක් සමග හෝ සාධාරණ එකක් නෙවේ. අසාධාරණ. සාධාරණ නම් අන්‍යයන්ට සාධාරණ ඒක එයාට කියත හැකි ඕක ඔක්කොම අරගෙන යන්න එපා. ඔය මටත් ඕනේ. එහෙම කියන්නට බෑ කාටවත්. මේ තමා කරගත්ත පින අන්‍යයන්ට සාධාරණ නෑ. ඒක අසාධාරණයි. අන්‍යයන් හා සාධාරණ එකක් නෙවෙයි. දැන් සමහර විටක මේ පසුගිය දිනවලදී එහෙම සිදු වුණා ඔය මාත කාලෙකදී මම දන්නවා. දැන් මේක සිදු වෙනවා මේ ඒක කෙනෙක් ඔරලෝසුවක් අතේ බැඳගෙන යනවා. යනකොට පාළු පාරකදී මිනිහෙක් නවත්තලා කියන ඔය ගලවලා දීලා යනවා. ඉතින් ගලවලා දීලා යන්න තෝර නැත්තම් ඉහිය පෙන්නනවා. ඉතින් ඒකනත් හිතන්නේ ඔරලෝසියේ කියන මූ සම්පතක කරගෙන තියෙන වස්තුව මට සාධාරණ මට හරි ඒ නිසා දීලා යන්නේ කියලා. නැත්නම් ඉලයි දීලා. එහෙම ගන්න බෑ ඇතිනේ. අසාධාරණ මන්නේ ස්ථාන අචෝරා හරණෝ නිදි සොරුන්ට මේ නිධානය ගෙනියන්නට බෑ. පුණ්‍ය නිධානය සරුන්ත ගෙනියන්න. වෙන වස්තු නම් සරුන්ත ගත හැකි. පුණ්‍ය නිධාන. කෛරාත බීරෝ මේ පුඤ්ඤානි යෝනිභි අනුගාමිකෝ. ඒ නිසා ඥානවන්තයා නුවණැත්තා කෛරාත පුඤ්ඤානි පින් කරාවි. ඒ කියන්නේ ධීරයා පින් කරනවා. යෝනිභි අනුගාමිකෝ ඒ තමා තමා අනුව යන්නා වූ නිදාන වස්තු. ඒක දේව මනුස්සානම් සබ්බ කාම ගතෝ විදි. මේ විදිහට දිව්‍ය මනුෂ්‍යයන් දෙවියන්ට මිනිසුන්ට සියල්ලම දෙන්නා වූ මේ නිදානය යම් යදේවාපි පත්තම්ති සබ්බ මේතේන ලබ්ධති. යමෙක් යමක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන සියලුම දේ මේ පිනෙන් ලබා දෙනවා. ඒකයි කියන්නේ. සුවන්නතා සුසරතා සුසංඛානා පුරූපතා ආදිපච්ච පරිවාරා සම්බ වේතේන ලබ්ධති සුවන්නතා හොඳ වර්ණවත් බව ශාරීරික වර්ණවත් බව සුවන්නතා සුසරතා හොඳ කටහඬක් ඇති බව සුසරතා සුසංඛාන ශරීර සංඛානය ශරීර සතහන හොඳ හැඩයක් ඇති බව සුසංඛාන සුරූපතා රූපවත් බව ආදිපච්ච පිරිස් අතර අධිපති බව පරිවාරා පිරිවර සම්පත්තිය පරිවාරා සබ්බ මේකේන ලබ්ධති මේ සියල්ලම පිනෙන් ලැබෙන්නකි තදේශ රජ්‍යං ඉස්තරයන් චක්කවත්ති සුඛං කියං දේව රජ්‍යං පිදිද්දේසු සබ්බ මේකේන ලබ්ධති තදේශ රජ්‍යං ප්‍රදේශ රාජ්‍ය යම් කිසි ප්‍රදේශයකට රජ වීම ඉස්තරයන් චක්‍රවර්ති සුඛං කියං චක්‍රවර්ති සැපේ ජීවු චක්‍රවර්ති සැපේ ඊටත් වඩා උසස් දේව රජ්‍යම්ති දිග්දේශු දෙවියන් අතර දිව්‍ය රාජ්‍යය කියන්නේ චක්ක දේවේන්ද්‍ර සුයාව සම්පුසිත ඔයාදී දෙවිවරු සිටින රජවරු ඒ වගේ දිව්‍ය රාජ්‍ය සබ්බ මේ තේන ලබ්ධති මේ පින නිසා ලැබෙන්නෝ ලැබෙන ඒවා මානසිකාට සම්පatti මානසික යම් සම්පatti වේද දේව ලෝකේච යාරති ඒ දෙව්ලොවදී ලබන යම් සපක් වේද යාච නිබ්බාන සම්පatti ඒ වගේම නිර්වාණ සම්පත්තියක් වේද සබ්බ නීතියම ලබන සියල්ලම පිළින් ලැබෙන්නේ කි චිත්ත සම්පද මාගම්ම යෝනිසෝව පයින්ජතු විත්ත සම්පද මාගම්ම කල්යාණ මිත්‍රයාය කියන මේ සම්පත්තිය ලැබුණු කල්හි එහෙම ලැබ යෝනිසෝව පයින්ජතු නුවණින් යුතුව ක්‍රියා කරන කල්හි එයි යෙදෙන කල්හි විද්‍යා විමුක්ති වශී භාව විද්‍යා කියන මාර්ගඥාන විමුක්තියයි කියන ඵලඥාන කියන මේ වාද ලබනවා ඒ තුනකින්ද මේ තින් නිසා පටිසම්භිදා විමුක්ඛාච්ච ප්‍රතිසම්භිදා විමෝක්ෂය යාච සාවක පාරමි යම් මේ සාවක පාරමිතාවක් සම්නේන සාවක පාරමි කියන්නේ ශ්‍රාවකීක වශයෙන් පිළිය යුතුව තිබෙන පාරමී ශ්‍රාවක බෝධිය සඳහා පච්චේක බෝධි ඒ ශ්‍රාවක පාරමී කියන එක අග්‍ර ශ්‍රාවක පාරමී මහා ශ්‍රාවක පාරමී එහෙම එනවා ප්‍රකෘති ශ්‍රාවක පාරමී පච්චේක බෝධි පසේ බුද්ධත්වය සඳහා බුද්ධ භූමි බුද්ධත්වය සඳහා ඒ පුරණ පාරමී වේන ඉස්දල්ලන සබ්බ දීපේන මේ පින් කිරීමෙන් පින් නිසා ඇතිවන්නේ පිනෙන් සිදුවන්නේ එවං මහත්තිකා ඒසා යදිදා පුඤ්ඤ සම්පදා තස්මා ධීරා පසංසන්ති පණ්ඩිතා කත පුඤ්ඤතං එවං මහත්තිකා මිසේ මහත් වූ යහපත සිදු කර දෙන ඒ මේ පුණ්‍ය සම්පත්තිය තස්මා සම්පත්තිය මහත් වූ එකක් වේ තස්මා එබැවින් ධීරා නුවණැත්තෝ ඒ පඬිතයන් විසින් කරන ලද පින්වලට වසංසන්ති ප්‍රශංසා කරා ඒකෙන් සූත්‍රය අවසන් වෙනවා. ඒ සූත්‍රයේ යන කරුණු එන විශේෂයෙන් සාකච්ඡා කරන්න කොමනා කරන්නේ නැහැ. නැත්නම් විඥා විමුක්තිය කියන එකට ඉතින් දවසක් බණ කියන්නට කරුණු තියෙනවා. ඒවත් ඕනේ නැහැ. මේ සූත්‍රය මෙතකින් අවසන් වෙනවා. අද ඒ දෙවෙනි දවසේ අපි සූත්‍රය අවසන්. Thank you.